මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් කිතුල් මල් මැද ජීවත් වූ මල් හාමිනොහොත් මල් බාලයා බත්තිල්ලා හැඬු කුඩා දරුවන් දෙදෙනාගේ බඩගින්න නිවාලීමට ණයට වී ටිකක් ඉල්ලා ගැනීමට ගියේ ගමේ ලොකුම වී අටුව හිමි මහරාලගේ වලව්වටයි මල් බාලයා කිතුල් ගසකින් වැටි ඔත්පලව සිටියේදී ඔහු ඔසවාගෙන මහා ආරච්චිලාගේ මහ ගෙදරට ගිය අසල්වැසි නන්දෝරිසුත් ඉද්දප්පොත් ඒ වැඩේ හරි නොකිය නිසා කලකිරුණු සිතින් ආපසු ඒමට සූදානම් විය. වී ටිකක් ණයට දීම කෙසේ වෙතත් මල් බාලයට අයිති එකම පොඩි කුඹුරු කෑල්ල. ඊට අඩු මුදලකට ලබා ගැනීමට මහරාලත් ඔහුගේ පුත් කීරාලත් උත්සාහ කළ නිසා කලකිරුණු මල් බාලයාද ආපසු ගියේ තමාට අයිති එම निराවුල් ඉඩමේ මායිම් වැරදි වගක් කනට වැටුන් නිසාය. මල් බාලයා ගසා කෑමට අරාදින මහරාලත් ඔහුගේ පුත් කීරාලත් නොරිසු මල් බාලයාගේ යහළු නන්දෝරිස් ආරච්චිල සමග බහින් බස් වී මගට බැස ගියේ ටික දුරයි. හේයි! හේයි මල් බාලයෝ! ආ වරෙන් ආපහු. වරෙන් වරෙන්. ආ අපි බොට වීබුසලක් දෙන්නම්. මගේ අප්පච්චි කියනවා මුසල් දෙකක් උනත් දෙන්නම් කියලා. වරේ වරේ. මේ ඇහුණද නන්දෝරුස් මලේ? මුසල් දෙකක් උනත් දෙන්නම් කියලා කියන්නේ. මේ අහපන් මල් බාලයා. මම උඹනම් ඔය කුම්මෙහි කීරාලගේ මහරාලගේ රත්තරන් දුන්නත් ගන්නෙ නෑ උන්. උඹ ඔය බිල්ලට බාගන්න තාපු යමක් ඕක. හැබැයි උඹ ඔය හැම ගිල්ලොත් ගොයියෝ අර බිලී කොක්කේ ඇමුණුණු මාළුව වගේ බෝ බිලී වාගනේ. ඒ හින්දා ඒ බුසා දෙක තියාගන්න කියලා යම පල්ලමට. අපි වෙන හොඳ කෙනෙක් හොයාගමු. ඒ උනාද නන්දිමලේ මගේ කුඹුරු කෑල්ලේ මායිම් වැරදි කියලා ආරච්චිල නඩු දැම්මොතින් කාර්ය. මට පුළුවන් ඔය පොසත් මිනිස්සු එක්ක නඩු කියන්න. එතකොට මට මොකද වෙන්නේ? ඈ මගේ සොබනීටයි හිංගේ උන්ටයි මොකද වෙන්නේ? ඈ අන්න කීරාලා රච්චිලා සුරුට්ටුවක් දෙදී එනවා මේ පැත්තට. කරස්සේ නතර කළා නන්දි මලේ. <laughs> ඒ කියන්නේ මිනිහා දන්නවා උඹ මහ ඔලොමතලේ කියලා. <laughs> මේ නන්දි මලේ මං එකක් කියන්නම්. හා කීරට ගියත් රැවටෙන්න නම් එපාව. බය වෙන්නත් එපා. ඔය කුඹුරු කෑල්ල මසුරන් වලටවත් ඔය කට්ටියට නම් දෙන්න එපාව. <laughs> ආ ආ අපේ අපච්චි කියනවා උඹ ගහකින් වැටිලා ඔප්පල වෙලා ඉන්න හින්දා වී මුසලක් නෙවෙයි දෙකක් වුණත් බොට දෙන්නම් කියලා. උන්ද තව දෙයක් කිව්වා. උඹේ ඔය ගොරොක්ගහ කුඹුරේ මායිම ගැන නඩු මාර්ගයේට නොගොහින් බේරගන්නත් පොටක් පාදනවයි කියලා කිව්වා. බොට ඇහුණද මල් බාලයෝ? ඇයි දෙවියනි? කවදාවත් ඒ වගේ මායින් අවුලක් මගේ ඔය කුඹුරට තිබ්බේ නැහැ නේම. ඔය පටල ඇවිල්ලා ආවේ මගේ කුඹුරට අල්ලපු කුඹුර කීරාලය. අර පුංචි අප්පුගෙන් මේ ළඟදි සල්ලි වලට ගත්තයින් පස්සේයි මලේ. ඒ කියන්නේ උඹේ කුඹුරෙන් භාගයකුත් කීරාලය ඒ සල්ලි වලට ගත්ත කුඹුරට යහකර ගන්න හොර ඔප්පුවක් ගියාගෙන ඇතිවෝ. හා නැත්තම් හෝ බය කරගෙන ඒක තට්ටු කරගන්න වෙන්න ඇති. හේයි මල් බාලයෝ මම මේ රාජකාරියකට යන්න තියෙද්දිත් ආවේ උඹට අනුකම්පා කරලයි. ඒ හින්දා ඔය වීබුසලක් ඉල්ලන්ටවත් සල්ලි ණයට ඉල්ලන්ටවත් වෙන කිසිම කෙනෙක් ගාවට ගියොත් උඹ මහා ලොකු අමාරුවක වැටෙනවා තේරුණාද මල් බාලයෝ ඒ හින්දා ආපහු වරෙන් අපේ වලව්වට. ආ බොටයි උඹේ අනිත් එවුන්ටයි කන්ට බොන්ට නැත්නම් මගේ ළමා තනි වැඩකාරීන්ට කියලා ඒ සේරම ලැහැත්ති කරලා දෙයි උඹට. ආ. ඇයි මොකද කල්පනා කරන්නේ? අහං ඒතරේ අර වැඩිකත් හොඳ ළමා තනිවත් පටලගෙන කෑ ගන්නවා. මොකද කරන්නේ? ඈ මං ගෙහුම් ඔය ගොරොක්ගහ කුඹුරේ මායිම් අවුස්සලා නඩුවක් දාන්නද ඈ නැත්තම් ඕක ගොඩින් බේරගන්න මං කියන දේ අහනවද ඈ මොකද උඹ ඔළුව කහන්නේ බල්බාලියෝ මායින් පටලවිල්ලක් නැහැ කියපන් නැහැ කියපන් එහෙම කිව්වොත් මන්ට මොකද බං වෙන්නේ ඈ මේ වගේ ලොකු පැලන්ටියක ඉන්න ආරච්චි ලෙක්ක නඩු කියන්න මට පුරුවන්ද බෑනේ මගේ අතපය වැවුලනවා නන්දිමලේ මට බයයි බං තරහ කරගන්න ඔය උන්නේ හිලාව. ඒනේ. උඹ ගහකින් වැටලා අඬබඩු කැඩිච්ච එකා හින්දා උඹේ තියෙන කුඹුරු කෑල්ල ගසා කන්ට දඟලන ඔය කීරාලට මම කොහෙත්ම බය නැහැ ඒ මුණාට මම බයයි ඔය නපුරු වස කීරාලෙක් හැප්පෙන්න මලේ. අපෝ උඹ වගේ ගැඩවිල් පණුවෙක්. ආහා කමක් නැහැ කමක් නැහැ. උඹ දැන් අබ්බගාතෙක් වෙලා ඉන්න හන්දා මං බොට අනුකම්පා කරනවා. හ්ම්. ඒ වුණත් මේ කෛරාටික මහරාලටයි කීරාලටයි පාඩමක් උගන්වන්න බලපන්. නෑ නෑ නෑ නෑ නෑ. පාඩමක් උගන්වන්න ගියොත් මාත්සු මගේ පවුලත්සු. එයින්ද මං කීරාල ළඟට ගෙවුම් හිටන් ඊට පස්සේ මේ මේ මේ උඹ ගියොත් එහෙම මන් නෙමෙයි උඹ උස්සාගෙන එහාට මෙහාට යන්නේ. තේරුණාද? කැටි ගහන්න එපා නන්දි මලේ. කැටි ගහන්න එපා. ආන්තර හීම්බන්න කොල්ලට මොනවා හරි කියනවා. කීරාල උන්නේ අන්නේ සරේ හීම්බන්නා. එවනම මේ පැත්තට අනේ මන් දන්නේ. ඇයි තින්තිරික්කල මේ කුඹුර නිය රෝඩින් දක්වන්න පුළුවන් නෑ. ඒකයි ඒක නවත්තගෙන මට එහාට අඬ ගැහැව්වේ. ඔන්න ඔන්න දුවගෙන දුවගෙන එනවා. ඔන්න ඌ කීරාල ඉන්න තැන නැවතිලා මොනවද කියනව නන්නෝරිස් මල්ලියේ. මම මේ කල්පනා කරන්නේ මල් බාලයෝ දවසක් මාත් උඹ වගේ අතපය කඩාගෙන ඔත්පලුනොත් එහෙම <laughs> උඹ මං වගේ කිතුල් මල් මදින්ට ගස් නගිනවය නෑ මේක බම් මගේ කරුමේ කීරාලාරච්චිලගේ අප්පච්චි අර මහරාලක් කීවා මගේ කරුමෙට සිද්ධ වෙන දේවල් ඔය කියලා කරුමේ කරුමේ බං කරුමේ <laughs> දීකිරට බලල් උත්සාහ කී කිව්වලු <laughs> අන්න ඒ වගේ කියමනක් ඒක මේ ඔය මහරාලයාගේ කරුමක්කාර කතාව අයින් කරලා උඹේ ඔය ඔලු ගෙඩිය ටිකක් කල්පනා කරන්න බලපන්. අන්න අන්න කීම් බණ්ඩ මොනවා හරි ආරච්චිලට හෙමින් හෙමින් කියනක අර අර පේනවනේ. ආ හා හෝ හෝ හෝ හෝ ගා. ආ මේ මේ මේ හිට මේ හිට. ඕමෙට විය ටක් ටක් ටක් ටක්. කීරාලයා අපව යනවා තිරික්කලේ හරවගෙන. මොකක් හරි රහසක් කියන්න ඇති හේන් බණ්ඩා කොළුවට. ඔය ඌත් ඔතන ඉන්නේ. හේන් බණ්ඩා නියරේ උඩින් ඕන් ඇවිදගෙන එනවා මේ පැත්තට. මොකද මේ වෙන්න යන්නේ මට? <laughs> බොට කිසි දෙයක් වෙන්නේ නැහැ මල් බාලයෝ. උඹ ඔය ඇලවේලට හේතුලා හිටපන්. මං ගිහින් හේන් බණ්ඩගෙන් යමක් අහලා එනකන්. ඉඳගෙන ඉන්න ඔතන. ඔන්න ඔන්න. නන්දි බලේ අනේ පින් සිද්ධ වෙයි මල්ලියේ. නරක වචන කියලා ආරච්චුන්නාසලාට බනින්න නම් එපා. කීම් බණ්ඩකින් කේලම් කීවොතින් කාර්ය මහා විනාශයක් නෑ නෑ නෑ නෑ මං එහෙම නරක වචන කියන්නේ නෑ මං බොහොම හොඳින් කතා කරලා ආගන්නම් කියනම ආගන්නම් මේ හීන් බණ්ඩා අනේ ඩිංගක් කොහොම නවතින්ද මං එන්නම් මේ නියර උඩින් ඇවිදගෙන මට බය මේ පැලැසින ලොකුම උන්න ඇහෙලා මාත් එක තරහම නෝතින් කාත් මට මේ විසුමක් ලැබෙන එකක් නෑ මහරාල මහා තණ්හාපතියෙක්ලු කීරාල කියන්නේ මහරාලගේ පුතා මිනිහාර නාකිරාලටත් වඩා නරකලු ඉතින් එහෙන් උදවිය පස්සේ මේ අබ්බගත වෙලා ඉන්න මායි මගේ හිංගෙ උන් දෙන්නේ කොහොමද යන්නේ කොහොමද මං ජීවිතේ ගැට ගහගන්නේ මේ මාව එහාට මෙහාට කරගහගෙන යන්නේ නන්දෝරිස් මගේ සහෝදරයෙක් නෙමෙයි. නමුත් නන්දියා නැති වෙන්න මෙලහටත් මගේ ඇටකඩු පොළොවට පස් වෙලා කම්මුතුයි. හ්ම් හ්ම් හ්ම් හ්ම්. හොඳයි හොඳයි හොඳයි. ආ ඊමන්නේ මං කොහොම හරි මල් බාගයක් කැමති කරවගෙන එන්න. හ්ම්. ඊමන්නේ දැන් යන්න බලන්න. හරිද? ටියාන්ත නන්දි මල්ලියා එනවා. තීන්වන්නට මොනව කීවද කවුද දන්නේ? මිනහටත් මගේ හිං උන් දෙන්නගේ සාගින්නට සෝබනියම තම්බල දුන්නත දන්නේ නැත්තේ. මේ ඇහුණද මල් බාලයෝ? මං කියන්න ඕන කරන දේ හිං බණ්ඩේට කිව්වා. අනේ මලේ මහත්තට බැන්නද? නැත්නම් ඔබ දොස් කිව්වද? කොහොමත්ම නෑ මල් බාලයෝ. හැබැයි මං හේම් බණ්ඩට කිව්වා උඹේ ඔය ගොරොක්ගහ කියන කුඹුරට කීරාලයි උන්නැහැගේ අප්පච්චි ඔය කියන අයිතිවාසිකම් මායින් වැරදි කියලා. මට බෑ මන් නඩු කියන්ට. මේ මල් බාලයෝ උඹට නඩු මකට බහින්ද වෙන්නේ නෑ බං. නෑ. අන්න එච්චරයි මට ඕනේ මලේ. එච්චරයි මට ඕනේ. මට මතකයි මගේ අප්පුච්චා හිටිය කාලේ කීවා නඩු යන්නෝ වෙනසෙන්නෝ කියලා. ඒ උනත් නන්ති මලේ උඹ මොනවද හීම් බණ්ඩට කිව්වේ ඈ? උඹ බැන්නද? ඈ? නෑ නෑ අපොයි නෑ. මම කීවා උඹේ කුඹුරු කෑල්ලේ උප්පුව මං හොඳට කියවලා බැලුවයි කියලා. හ්ම්. ඒකේ හැටියට ඔය ගොරොක් ගහ කුඹුර මැද ගොරොක් ගහක් තිබිලා නැහැ. ඒ වුණාට නංගි මලේ මහරාලයි කීරාලයි දෙන්නම කියන්නේ ඒ නියම ගොරොක් ගහන්න නෙමෙයි කියලා නෙව. අනේ අනේ අනේ මලයෝ ගොරොක් ගහන්න නෙමෙයි නම් ඔය තියෙන සියබල ගහද්ද? හ්ම්? ඒ කියන්නේ තිබ්බ නැති ගහක් මායිමට දාගෙන ඔප්පුවක් ලියවගෙන ඇති. බොට තීරණා නේද දැන් හොරේ? මගේ පංචස්කන්ධෙම උණු වෙනවා වගේ දැනෙනවා මනේ. අනේ අනේ මේ අබ්බෑටයක් තරම්වත් බය වෙන්න එපා මලියෝ. හ්ම්. හ්ම්. අපි දැන් යමු ගෙදරට. හ්ම් යමු. ඒ කියන්නේ මේ කීරාලගේ ගෙදරටද? හා? යෝ මලේ පිස්සුතුපට කීරාලගේ ගෙදරට යන්නේ. හොරාගේ අම්මගෙන් පේන හන්ද යනවා වගේනේ. මේකනේ වැඩේ මලේ. ඈ මේ පලාත සිටුවරයෝ වගේ ඉන්න කීරාලයි මහරාලයි තරහ කරගත්තොතින් කාර්ය. මට මේක විසුමක් නැති වෙනව නේද? ඒ ඉන්නේ ඒත් තරහ කරගන්න හොඳ නෑ නේව. මනම් මහ කුටි තඩි. ඔව් සාගෙන එහාටයි මෙහාට යන මාත් එහෙමයි. මට හිතයි උඹ මේ පාලමුට කියලා ගෙදරට යන්න. උඹ කුදයක් ගහගෙන කියලා. මොකක් කිව්වා? නන්දි මලේ කියාපු දේවල් මට ඇහුනේ නෑ මලේ. හ්ම් නෑහුනේ කොහොඳයි. එහෙනම් ඉතින් අපි දැන් කීරාලා ආරච්චිල ගාවට ගෙහුම් හිටන් ඊට පස්සේ මේ ඇයි මල් බාලයෝ උඹට තේරෙන්නේ නැද්ද? ඒ මිනිහා උඹට තියෙන එකම කුඹුරු කෑල්ලට තක්තු කරන්න නේද ඔය ගොරක ගහත් කුඹුර මැද්ද තිබ්බා කියලා ඔප්පු කරන්න හදන්නේ. තියෙන්න ඇති බාගදා. ඔය ඔය ඔය ඔය බලාපල්ලකෝ මේ හමනයක් කටවරද්ද ගන්න හැටි. මේ යහපන් බාලයෝ දැන් වැරදිලාවත් කීරාල උඹේ ඔය කුඹුරු මායිම් වැරදි කියලා නඩු මාර්ගයට ගියොත් කීරාලගේ පෙරකදෝරු මහත්තුරු මෙන් ඇහුවොත් උඹේ කුඹුරු කෑල්ල හරි මැද්දේ ගොරක ගහ තිබ්බද කියලා. මොකද්ද උඹ දෙන උත්තරේ? පාකේ හම්බලන්න. මං ඒක තමයි බං කිව්වේ. ගොරක් ගහක් තියෙන්න ඇති කියලා. ගහකොළත් මිනිස්සු වගේ මැරෙනවනේ බං. ඈ මේ එතකොට උඹේ ඔය කුඹුරු කෑල්ලේ අර ඇලකන්ඩි උඩ තියෙන මොන ගහද? ඒ තමයි ඒ ගොරක් ගහ. එතන තමයි ඉස්සර කාලේ මේ ඉඳලම මම ගොරෝගා දීප තැන. ඔතන තමයි නියම තැන මල්ලේ. <laughs> එහෙමනම් කීරාලට බෑ උඹේ කුඹුරෙන් භාගයක් අල්ලගන්න ඕන. ඔබට තේරුණාද? මං එදා ඉඳලම කීවේ ඒක තමයි නන්දි මලේ. ඒක සම්පූර්ණයෙන්ම මගේ අප්පච්චි මැරෙන්න කලින් මට ලියා දීපු ගොරොක් ගහ කුඹුර. ඔය කීරාලු උන්නාන්සේ යාර මහ උන්නාන්සේ දෙන්න තමයි ඉතින් ඕක මේ මේ මේ ඔබ දැන් කාට ඇහෙනද ඔය උන්නාන්සි උන්නාන්සි කියන්නේ? හා? මට වැරදුනාද? කීරාල උන්නාන්සෙට මේ අහපන් මල් බාලයෝ බොට උදව් කරන්ටයි ඇවිදෙන්ටවත් බැරි. ඒ වගේම හිත ගන්නවත් බැරුව ඔත්පල වෙලා ඉන්න බොට. හ්ම් මං අත දෙන්න ආවේ. නමුත් ඔබට තාමත් තේරෙන්නේ නැහැ. බෝ ගිලගන්ට ඉඩකඩම් මෝලන් ගිරා එන්නේ මොකාටද කියලා. හ්ම් අන්න ඒක ඉක්මනට හඳුනා ගනින්. නෑ නන්දිමලේ. එහෙම මෝලංගිරයෝ නෑ මේ මුවන් පැලැස්සේ. ඔය ඉතින් මේ මේ ආප මල් බාලයා. ඔය කීරාලේ ඉන්නව නේද? හ්ම්. එපා එපා එහෙම ඒ විදිහට පහත් කරන්න මලේ. ඔය කීරාල උන්නාන්ස හොඳයි අර උන්නාන්සගේ අප්පච්චි මහරාල උන්නාහේ තමයි මේ පැලැස්සේ හිටපු අපේ ඇත්තන්ට ආන්ටි ඇදලා ඇදලා උන්දලා කම්මුතු කෙරුවේ. හ්ම්. ඒ ආන්ටි ඇද්දේ ඇයි කියලා උඹ දන්නවද? නෑ නෑ. මං කොහෙත්ම දන්නේ නෑ මලේ. මේකේ වැඩේ මම ඉස්කෝලේ ගියාය. අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්නටය. ඈ ඒව ඉගෙන ගත්තය. උඹ ඉස්කෝලේ ගෙහු උඹ ඉගෙන ගත්තා. උඹ යමක්ම දන්නවා. හොඳ නරක මොනවද කියන්නේ උඹට තේරෙනවා. මට මොකවත් දැනගන්න මගේ අප්පච්චි මාව ඉස්කෝලේට ඇරියේ නෑ නේව. අප්පච්චි කැරුවත් මං වගේම කිතුල් මල මැදිල්ල නේව. තෙලිජ් එකතු කරලා හිට ඒවත් උණු කරලා හිටන් පැණිහකුරු හදලා විකුණුවා. සමපංගුවක් වෙලාවට තෙලිජ් දරා කරලා ඔය හොඳයි කියන ගම්මුලා දෑනුන්නේ එලට ටිකක් දුන්න බොන්ට. ඊට පස්සේ නේද ඔය උන්නැලමයි අප්පච්චිට පනට පන වගේ හිටියේ. මට ඇඬෙනවා වගේ බයි. ඒ රත්තරන් අප්පච්චි මැරිච් එක ගැන හිතනකොටත් මලේ හරි හරි හරි හරි හරි මල් බාලයෝ දැන් ඒ කිසිම දෙයක් ගැන අඬන්න එපා හ්ම් අඬලා බෑ මේ වැඩේ හොඳ විදියට කරගන්න ඔබට තේරෙනවද ඉවර කරගන්න බැරි නම් ඇයි අපි එක්කෝ ආපහු කීරාලා ආරච්චිලගේ මහගෙදරට ගිහින් ඉතින් මේ මේ මේ මේ මතක් කරන් දෙපා බාලයෝ එහෙනම් ඇයි අපි අර අර විදියට මෙම්ම මුවන් පැලැස්සේ ඉඳපු කොරාලුන්නේ ගාවට ගෙවුන් හිටන් ණයට වී බුදලක් කිල්ල ගන්න නොයන්නේ ආකියාංකෝ මේ අහපම් මල් බාලයෝ ඉඟුරු දීලා ගම්බිරිස් ගත්තා වගේ තියේ හ්ම් කීරාල අතහැරලා කොරාලගේ උදව් ගන්නට කියොත් එහෙනම් අපි යන් කීරාල ආරච්චිලට කියලා වී බුදලක් ණයට ඉල්ලගෙන මගේ පල්පතට ගාතන්ට අනේ මලේ බෑනෝ කිය යමංගෝ බං මෙලාටත් මගේ හින් ඇවුන්ට කැඳ ඩිංගි තක්කවත් දෙන්න ගෙදර හරි එක හාල්ලටයක් නැතුව ඇති මලේ මේ මොකද කියන්නේ වෙන කාගේ ළඟට යන්නද මේ අබ්බගාතය පොඩ්ඩයි හිතන්කො මලේ මේ ඉඩප්පු ඇටයට ওই බීඩි කොටේ බිබී හිටියා කො ඉක්මනට වරෙන් මෙහාට මේ නාහෙන් අන්න බාලයා කරේන් ලගෙන මේ ආපහු අර කීරාට ආල කෙල්ලගේ බංගෙදරට යන්න. මරි මරි. හරි හරි හරි. අනේ නන්දෝරිස් මලේටයි මේ ඉද්දපු මලේටයි මං කොච්චර පින් දෙනවද? අනේ මට තේරෙන්නේ බං. මට ඩිංගිත්තක්වත් සනීපයක් තිබුණා නම් ඔය දෙන්නගේ ඕනම වැඩක් මං කරලා දෙනවනේව. අනේ අම්මා පා මට වෙච්ච මේ හේතුව නෙව හේතුව උනේ. හ්ම් හ්ම් හ්ම්. ආ ඔන්න එහෙනම් මම මේ ඔලු ගෙඩියේ පැත්තේ උස්සනවා. ආ. ඉද්දකමලේ. ඔන්න එහෙනම් මේ මම මේ පැත්තේ ඇදෙච්ච කකුල් දෙක පැත්තේ හැටි උස්සමු. ඔන්න එහෙනම්. හරි හරි ඔන්න එහෙනම්. හරි හරි. හරියට. අයියෝ. මේ මේ ඇහුණද අප්පච්චි? ඔව් ඔව් මං කෑවා පුතේ. ඔය ඉතින් ඔය ඉතින් කන ඇහෙන්නේ නැති මේ අප්පච්චි අරගෙන උසාවියට ගිහින් කොහොමද සාක්ෂි දෙන්නේ? ඈ? නේ මට ඇහුණා කීරෝ. මේ ආන්ට අප්පච්චි. මල් බාලයා කුඹුරු ගැන කියන්ට ගියාලු ගමේ කෝරාලයක් ගාවට. මොනවා? කෝසාලයා මල් බාලයාගේ කූර ගත්තයි කීවා. ඔය ඉතින් ඒකට අපි ඊට දෙන්න හොඳ නෑ කීයට ගියත් ඔය ඔය ඉතින් ඔය ඉතින් කෝරාලයා බාලයාගේ කුඹර තාමත් ගත්තේ නෑ අප්පච්චි. නමුත් අපි අර මායිම් පුරාසනේ අවසලා ඒක නවත්තන්න ඕනේ අප්පච්චි කොහොම හරි. මං කියන්නේ කෝරාලයා අපිට කොච්චරනම් හරි අඩු කෙරුවද ඒ කාලේ ඒ විනිහක අපේ කුඹරට අලපු කුඹර ගත්තොත් අපිට මොකද වෙන්නේ පොඩ්ඩක් කල්පනා කරපන්කෝ ලැජ්ජාවේ පණ යන්නේ වැඩක් නෙවෙයි ඒක කිරමුත්තේ මල් බාලයට එන්ට කියලා විජහට පයින්ඩ යවපන් අරලා හිටන් ඌ ඉළුවේ එක විමුසලක් නම් දෙකක් තුනක් හරි දීලා හිටන් හරි හරි හරි හරි ඒ සේරම මං කරන්නම්කෝ අප්පච්චිට පුළුවන්ද නඩුවක් දැම්මොත් අර ගොරක ගහ කොහෙද තිබ්බේ කියලා සාක්ෂි දෙන්න. මට උන්නේ. වෙයිටින් වෙයිටින් නේ බුලන් අප්පච්චි. අපි මේ ළඟකදී ගත්ත කුඹරට යාව තියෙන ඔය මල් බාලයාගේ ගොරෝක් ගහ කුඹුරේ තිබ්බයි කියන ඒ පරණ ගොරක ගහ මතකද උඹට? නෑ ගොරක ගොරක ගොරක ගොරක ගහ මතකද ගොරක ගොරක ඇයි කීරාල පුතේ ගොරක කියන්නේ මොනවද කියන්ට මන් දන්නේ නැද්ද මං හොඳට දන්නවා ගොරක ඔය ඉතින් ඔය ඉතින් බොලන් අප්පච්චි මං ඇහැවේ ගොරක දන්නවද කියලා නෙවේ මං ඇහැවේ ඔය මායිමට දාලා තියෙන ඒ පරණ ගොරක ගහ ගැනයි නෑ නෑ නෑ කිරාල පුතේ ඔය ගොරක ගහ පරංගියා අපේ රට අල්ලන්ට එන්ටත් කලින් ඉඳලා ඔය මේ කුඹුරු වලට වතුර ගලන ඇලකන්දිය උඩ අවුරුදු ගානක් තිස්සේ තිබ්බ එකක් ඕ එහෙනම් මේ මංකොල්ල කාලේ ගහේ නැගලා හිටන් බොලන් අප්පච්චි මොනවා දොඩනවද මන් දන්නේ මං අහන පුරස්නේ ඒක නෙවෙයිනේ. ආව් ආව්. මේ අපි මේ ළඟදී සල්ලි වලට ගත්තු කුඹුර තියෙන්නේ මල් බාලයාගේ ඒ ගොරොක් ගහ කුඹුරට අල්ලපු කුඹුර හැටියටයි. <laughs> ඊරාද පුතේ ඌට කියන්ට පරංගියා ඒ කාලේ ඔය කුඹුර වැඩින් ඇවිදින්ට ඇවිත් මරුංගවා ඔබේ කලින් මොන මොන අපබුරන්ස දඩෝනවාද මන් දන්නේ ඔය ඉතින් ඔය ඉතින් මේ මං කොහොමද මුන්දගේ සාක්ෂි ඉදිරිපත් කරලා කුඹර බෙදන්ට නඩුවක් දාන්නේ ඉතින් ඈ මේ හැබැයි පුතේ ඔය පරංගිය මුදාවේ සියගානකුයි තව ඔය මේ පරදේශංගේ වෙලිවටම අනාගෙන ආපු මේ ගැත්තෝ සියගානකුයි අපේ ඉලන්දාරින්ගේ ඊතල කඩු හෙල්ල වගේ ආයුධ වලින් වැටකලා අපත්තේ දොරා කියනවාද මේ අපිටත් පරංගි හමුදාව පරද්දපු හැටි නෙමේ දැන් කතා කරන්න තියෙන්නේ. ඇහුණද උඹට? අර අපේ හතුරා ඈ පරණ කෝරාලයා මල් බාලයාගේ කුඹර ගත්තොත් අපිට නඩු කියන්න වෙනවා. ඒකේ තියෙන ඔය කියන ගොරොක් ගහේ මායිම වැරදි කියලානේ අපිට කියන්න වෙන්නේ. ඉතින් අප්පච්චිට පුළුවන්ද ඒ කියන ඒ ගොරොක් ගහ තිබ්බේ කොහෙද කියලා ඔප්පු කරන්න? ඈ මේ මේ මත්ත පංගුවක් වචන හුන්නේ කියලා පුතේ. මේ උඹ ඇහුවේ ගොරොක් ගහ තිබ්බේ කොහෙද කියලා නේද? එහෙම නේ ඇහුවේ. ඔය බලාපල්ලකෝ ඉතින් ඔය බලාපල්ලකෝ. ඒක තිබ්බේ පොළොව උඩ. පොළොව උඩ පොළොව උඩ. ඉතින් සාක්කියට දාලා මේන්ද නඩු කියන්ට උසාවියට ගියොත් නඩුකාර උන්නාන්සේ මාවත් එලව ගනිවි ඒ පලාතට එන්ටෙපයි කියලා. අඩු තරමින් ඒ මායිමට දාලා තියෙන ගොරොක්ගහ තිබ්බ තැනවත් මතකද අප්පච්චිට? අප්පච්චිට මතකද ඒ ගොරොක්ගහ හරියටම තිබ්බේ කුඹුරේ කොයි ලියද්දද? කොයි ලියද්දද කියන්ට ඈ ලියදි කීයක් තිබ්බද ලියදි ලියදි ලියදි ආ ලිය ලියද්ද ලියද්ද ලියදි වල තිබ්බේ ගෝයන් ගස් පුතේ ලියදි වල කවදද ගොරක හිටවන්නේ <laughs> ඔය කියන ගොරක් ගහ ගැන දන්නේ මිනිස්සු හුඟා දැන් නෑ. ඔව්. උන් සේරුම මාරයා කැන්දන් ගිහි. දැනට ඉන්නේ මේ මමයි. එතකොට අවල් දිගානේ අර මේ මේ තකඩොන් අපෝ තකඩොන් අපෝ විතරයි ඒත් ඉතින් දැන් තකඩොන්ට ඇවිදින්න බෑනෝ ඈ අන්ද වාතේද මොකද්ද හැදිලා වොන් ඔහෙ ඉන්නවලු ආව් මේ මේ මේ මේ බොලන් අප්පච්චි කාගේ කට උතර නැතත් අප්පච්චිට පුළුවන් නේද මේ මායිමට තිබ්බ ගහ තිබ්බේ කොතනද කියලා කියන්න? එතකොට මේ මල් බාලයා කියයි දැන් ඔය තියෙන්නේ ඒ ගහ තමයි කියලා. එතකොට ඉතින් මටත් ඒකට ඌ කියන්ට වෙනවන්නේ නේද? ඉතින් ඔය ඉතින් ඔය ඉතින් ඇයි අප්පච්චි අපි ඒ බාලයාගේ කුඹුරෙන් කෑල්ලක් අපට අල්ල ගන්න නේද මේ දඟලන්නේ? නෑ ඒ වුණාට මේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න මට බෑ බොරු සාකි දීලා මැරිලා ගිහින් මේ අවිචිනර ගාතියේ දොප ගෑවෙන්න. එහෙනම් ගිහින් බාලයාගේ ගෙදරම නවතිනවා හොඳයි. මොන් පැලස 50 වසරකට පෙර අද රඟපෑම් කීරාල නොහොත් ආරච්චිල විජේරත්න වරකාගොඩ මහරාල ආරච්චිල රත්න ඩී නම්බුගේ මල් බාලයා සුජීව මානගේ නන්දෝරිස් මයික් ප්‍රනාන්දු කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් සහ කෝකිලා අමරසිංහ කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස 50 වසරකට පෙර නිෂ්පාදනය නන්දා ජයමාන්න